ඉද බික්ඛවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං දීති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි මේ හතරවෙනි වතාවටත් එකතු වුණේ මේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන එහියත් ආ වූ ඒ මූල ධර්ම කොටස් ප්‍රායෝගික ඉඟි අපේ මේ යෝගාචර ජීවිතය ලං කරගෙන ලැබුණා වූ අවස්ථාවේ උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම ඒ මගින් සාර්ථක කර ගැනීමේ ප්‍රයත්නකටයි. පසුගිය වතාවේ කියන්නේ පසුගිය සතියේ මේකට විච වේලාවේදී මේ සතර සතිපට්ඨානයන් පිළිබඳව ප්‍රවිෂ්ඨය ආරම්භය ලබා ගත්තා. අර සර්වඥ දේශනාවේ අනුපිළිවෙලට එනකොට සතිපට්ඨාන සූත්‍රයේදී විශේෂයෙන් ගැන හරපාන අවධාරණය කරන ඒ මූලික ආනිසංස හත විස්තර කරලා නැත්නම් දේශ වශයෙන් ගෙන හැර දක්වලා ඒ ආංශංශ හත ලබන්ට නම් මේ සතර සතිපට්ඨානයයි ඒ සඳහා පිළිවෙත. වැඩ පිළිවෙල කියන එකයි ඉදිරිපත් කරන ස්වරූපේ මුල් අර්ථය. එතනදී ඉස්ලාම ඉදිරිපත් කරන්නේ මේ සතර සතිපට්ඨානෙ මතක් කරලා ඉස්ලාම කායේ කායානුපස්සී විහෙරති. ඒ කායේ කායානුව බලන සුළුව කියන එක සඳහා මේ ජීවිතයේ වශයෙන් යෝගාවචරයට තිබිය යුතු දක්ෂකම් හැකියාවල් හතරක් මේකේ විස්තර කරනවා. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනසං කියන. ඒ පළවෙනි යෝගාවචරේකු සතුවිය යුතු කායේ කාය අනුව බැලීම සඳහා යෝගාවචරේකු සතුවිය යුතු මුල්ම ගුණයේ වශයෙන් අපි ඉදිරිපත් කරගත්තේ විස්තර සඳහා මේ ආතාපි කියන ගුණය. ඒක තාප කියන වචනේ තාපය කියලා කියන්නේ උණුසුම රස්නිය දැවෙන ගතිය වගේ කියන එකක්. ඒකේ ආතාප කියන වචනය විතන යෝගාවචර ගුණයක් විදිහට කරගෙන කියනවා. මේකෙන්ම තමයි මේ තප තපස කියන වචනේ හැදලා තියෙන්නේ. මේ තපස්වරයා නැත්තම් තපස්වි ජීවිතය ගැන කල්පනා කරනකොට අපේ ථේරවාද සම්ප්‍රදායේ හරියට සම්ප්‍රදායන කුලව අගයක් ආඩම්බරයක් දීලා තියෙන ගුණයක් මේ යෝගාවචරයේ කියන නැත්නම් අරණ්‍ය වාසී භික්ෂුවගේ භාවනා කරන කෙනෙකුගේ මේ තපස්සී ගුණය කෙලෙස් තවන වැර. මේ කෙලෙස් තවන වැර සම්බන්ධයෙන් ඒ යෝගාවචරය නැත්නම් ඒ යෝගාවචර භික්ෂුව විශාල කැපකිරීම ඒ ඥාතින් කැපකිරීම වස්තු කැපකිරීම වශයෙන් ඕලාරිකව පළවෙනි මට්ටමේදී සිද්ධ කරනවා. ඊගාවට සැප දුක් වේදනා ඊගාවට භෝජනේ මත්සංයුතාව ජාගරියාණ යෝග වාගේ ඒ තමන්ගේ රුචි අර්ථකම් කැපකිරීම ඊගාවට කරනවා ඒකටත් පස්සේ ඉතාම සූක්ෂම අරමුණු මාරු කරන්නා වූ ගතිය කැපකිරීම විදිහට පුදුමාකාර කැපකිරීම රාශියක් කරනවා මේක නිසා ඒ තපස්සී පුද්ගලයාට ඒ පුද්ගලයා ප්‍රයෝජනයක් මේ ජීවිතේ වශයෙන් අර්ථයක් ලැබුවත් නැතත් රත්තු සලකන ගතියක් තිබුණා. ඒ තපස්වි ජීවිතේ කාටවත් එහෙම ලේසියෙන් කරන්න බෑ. විශාල කැපවීමක් අවශ්‍යයි. ඒක අපි එදා මතක් කරගත්තා මුලින් විශාල කැපකිරීමක් කරන්න ඕන. හන්දට යන රොකට් එක නවීනම පිටි උපමාවක් අපි ඉදිරිපත් කරගත්තේ. අතරමඟදී ඒක අතහැරලා වැටුනොත් ඒ යෝග ජීවිතය නැත්නම් ඒ තපස්සී ජීවිතය අතහැරලා ආය ඕලාරික තත්ත්වයට වැටුනොත් සාමාන්‍ය කාමභෝගී පුද්ගලයා උපහාසයට ලක් කරනවා. එයා පෙරදිච්ච කෙනෙක්, වැරදිච්ච කෙනෙක්, බංකොලොත් වෙච්ච කෙනෙක් වගේ. ඒක නිසා මේ විශාල කැපකිරීමක් කරලා ආරම්භයක් ගන්නා වූ මේ තපස්සී ජීවිතය දිගට පවත්වනවායි කියන එක සපක් වෙනවා. හරි ආයාසයෙන් අර ගත්ත ಗುಣ කඳ ටිකෙන් ටික ටිකෙන් ටික වැඩෙන්න දිගට කටයුතු කරගෙන යන්න ඕනේ. ආන්නේ කටයුතු කරගෙන යනකොට යනකොට තමයි මේ <clears throat> පුද්ගලයා තුළ එයාගේ පෞරුෂත්වයේ රුචි අරුචිකම් වල මනාපමනාප භාවවල යම් යම් වෙනස්කම් සිදු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙනස්කම් අර පරණ දන්නේ නෑදෑයෝ පරණ දන්නේ යාළුවොත් එක්ක ගලපමින් ගැටමින් නෙවෙයි වෙනස් වෙන්නේ සමාහට ලැබිච්ච අලුත් නෑදෑයෝ අලුත් සත්පුරුෂයෙක් එක්ක ගලපමින් ගැටමින් තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒ සිද්ධ වෙනකොට ඒ සත්පුරුෂය හොඳනම් හොඳ පරිසරයක් තියෙනවනම් මේ වාගේ සාමාන්‍යයෙන් රුචි අරුචිකම් වෙනස් කරන මට්ටමේ පෞරුෂත්ව වෙනස් කරන මට්ටමේ මම නැත කරන්න හොඳ නෑ මෙලෝ වශයෙන්ම ළඟාවිය යුතුයේ උත්මාර්ථය සඳහා යන්න ඕනේ කියලා අර සාමාන්‍ය සතිපට්ඨානේ නාහක නොදන්නා අන්ධ පෘථග්ජනේ වගේ නෙවෙයි කල්යාණ සත්පුරුෂය තව තවත් උනන්දු කරනවා ඒ උනන්දු කරවීම දිගේම මේ තපස් ගුණය දිගින් දිගට වැඩෙනවා වැඩෙන්න වැඩෙන්න මුලින් මුලින් විශාල කැපකිරීම කරමින් තමයි යම් විචායාන්තං ටිකක් ආනිසංස ලබන්නේ. මැදට යනකොට යොදන ප්‍රයත්න වලට සමාන ආනිසංස ලැබෙන්න පටන් ගන්නවා. අවසාන වෙනකොට ඊටාම කුළු කුංචි ඊටාම සුළු එකලස් කිරීමකින් විශාල ප්‍රතිඵලගෙන විදිහට මේ සකස්වි ගුණය ගුණාත්මක වශයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. විශාල ප්‍රමාණවලින් යෙදිය යුතු ආයෝජන පහ වෙනකොට එච්චර තදින් යොදන්න වෙන්නේ නැහැ. සුළු ප්‍රයත්නයකින් සුළු පෙළ ගැස්මකින් සුළු සකස් කිරීමකින් එකලස් කිරීමකින් විශාල ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ සකස් කියන ගුණය නැත්නම් තාප තපන ආතාප කියන ගුණය යෝගාවචර ජීවිතයේ තුන් අවස්ථාවේදී තුන් ආකාරයකට කටයුතු කරනවා. මේ නොත් මේ ඉන්දියානු ක්‍රමය ආසියානු විදියට කල්පනා කර නැත්තෝ අර දැඩි තපස බොහොම අගය කරන ගතියක් තියෙනවා. මේකට සර්වඥාන්සේ වෙන තැනක මේක විවේචනය කරලා තියෙනවා මිනිස්සු බොහොම මේ රූක්ෂ ප්‍රතිපatti රකින්නන්ට පහදිනවා කියලා. ඒක මේ ආශයා කරේ තියෙන එක ගුණයක්. රූක්ෂ ප්‍රතිපatti එහෙම නැත්නම් යාන්තම් යැපෙන ලැබෙන යැපෙන ලැබෙන මට්ටමකින් මේ ව්‍යාපාර කරන්නේ නැතුව විප්ලව කරන්නේ නැතුව උද්ඝෝෂණ කරන්නේ නැතුව යන ජීවත් වීම ඊටත් වැඩිය ආත්ම ක්ලමතය කරමින් අත්කලමතාන්ට යන්න යන්න වැඩියෙන් ගෞරව ලැබෙන තත්ත්වයක් කියනවා. ඒක එක අන්තයක් විදිහට ප්‍රථම ධර්ම දේශනාවේ සර්වඥාන්සේ සම්මතක්වාසන සූත්‍රයේ ද්වීමේ භික්කවේ අන්තා අන්තා කියන එකේ දෙවෙනි එකෙන් ප්‍රතික්ෂේප කරනවා. නමුත් මේ සම්පූර්ණයම නැතුව යම් කිසි ප්‍රමාණයක තපසක් යම් කිසි ප්‍රමාණයක ආතාපයක් නැතුව මේ ජීවිතේ හැඩ ගහ ගන්න බැරි බවක් සර්වඥාන් වහන්සේ පිළිගන්නවා. අද දැන් මේ අපි බුද්ධ ජයන්ති කාලයෙන් පස්සේ බුද්ධ ශාසනයේ යම් කිසි විදියක අලුත් පණක් නැගීමක් ඇතිවීගෙන එනවා කියන එක අත්දකින යුගයේ අපි මේ ජීවත් වෙන්නේ හරි වාසනාවන්ත එක විදියකින් පෙරලිකාර යුගයක්. මේ යුගයේ නව මතයක් කියනවා ඇති වේගෙන යනවා. ඒක ඇති වුණා කියලා කියන්න පුළුවන් ඇති වෙන මේ පවතිනවා කියන්න පුළුවන්. ඒ අනුව මතක් කරනවා මේ භාවනාව කියන එක ඔච්චරම හොරකණ්ඩ දෙයක් ඇත්තේ නැත. භාවනා කියන එකේ ඔච්චරම වීර්ය කරන දෙයක් නැත. ඒක මේ අතක් පිට අතක් තියාගෙන නැත්නම් කල්පනා ඥාන වලින් ගන්න පුළුවන් දෙයක් කියලා විශේෂයෙන්ම මේ නිදහස් චින්තනය කියන සංකල්පෙ දිගේ යන බටහිර ආකල්පය බලනකොට මේ ආතාප වීර්යයට 아무තු සැලකිල්ලක් තියෙනවා. මේක මේ ආතාප වීර්ය පිළිබඳව අරුවච්ච දේශනාව කියවනකොට නුහුරු නොකැලපෙන ගතියක් තියෙනවා. අදහස තියෙන්නේ මේ ඥානයේ මුසු කරගෙන මේ නිකන් බලාගෙන ඉඳීමේ ඒකම තමයි යෝද නව අර්ථකථනයක් විදිහට මේ දර්ශනාය පහතබ්බා කියන වචනය ආසියා කරේ ලංකාවේ පවා වරින් වර යාර පරණ සම්ප්‍රදාය අතර මැද එක්කෙනෙක් දෙන්නේ ඒකට සාජයක් කොඩියක් වශයෙන් පාවිච්චි කරගෙන මේක එච්චරම වලිකන්ත පොරකන්ත දෙයක් ඇත්තේ නැත කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ගල්නකොට ආතාපේ තාම දැඩිවම රැකිය යුතුයි කියලා එකපතයක්. ආතාපයක් අවශ්‍යම නැහැ. වෙලා වෙනකොට ඔක වෙයි කියලා සාමාන්‍යයෙන් ඩාඩිය දාන්න නැතුව වෙහෙස වෙන්නේ නැතුව බලාපොරොත්තු වෙන එක එකම දෙයක්. ඊ අතරමැද තියෙනවා මධ්‍යම ප්‍රතිපදාවක් අවශ්‍ය වෙලාවල් තියෙනවා විශේෂම යෝග ජීවිතයේ ආරම්භයේදී දැටි වීර්ය තාපය අවශ්‍යයි. අහු වෙනකොට පොඩි වීර්යයකින් පොඩි තාපයකින් පොඩි තපසකින් ප්‍රතිඵල එනකොටත් ඒක බාර ගන්නත් ලෑස්ති වෙන්න ඕනේ. මට මොකද මේ අද නිකම්ම ඉඳ ගන්නකොටම භාවනාව හරියගේ කියලා කලබල වෙන්න තරකයි. පහුවෙනකොට නොහිතපු වෙලාවක නොසිතූ විදු ආකාරයට ධර්ම කාරණා මතුවලා එනකොට කලබල වෙන්න නරකයි මේ පිස්සු හැදීගෙන එනවාද එහෙම නැත්නම් මේ මේ උද්දර පීඩනේ වැඩි වෙලාද ක්ලාන්ත වෙනවාද කියලා ඒක හිතන්න නරකයි. මේ වීරියේ තියෙනා වූ ඉන්තලතුනා වීමක් මේරීමක් සත්‍වච්ඡ දේශනාවේ බොහොම සූක්ෂම බලකොට පේනවා. මුලින් මුලින් විශාල වීර්යයක් ප්‍රදාන කරනවා. වීර්යයක් යොදවලා පහු වෙනකොට ඒක පවත්වාගෙන යන වීර්යයක් ඕනේ අවසාන වෙනකොටත් වැඩේ ඉවර කිරීමට වීර්යයක් ඕනේ ආරම්භ ධාතු නික්‍රම ධාතු පරක්‍රම ධාතු කියලා මේක එක තැනක සඳහන් කරනවා වැඩේ ආරම්භ කරන්න විශාල ශක්තියක් විශාල කැපකිරීමක් විශාල වැඩපිළිවෙලක් අවශ්‍ය කරනවා ඊට පස්සේ ඒක පවත්වාගෙන යන එකට කියන්නේ ආරම්භ ධාතු නික්‍රම ධාතු පරක්‍රම ධාතු නික්‍රම ධාතුවේදී ඒක විස්තර කරනවා පග්ගහිත විරිය කියලා. ගද්දේ අත නැහැ. ලිහෙන්ට ලුහුටන්ට ඉද නොදී ගත්ත දේ දැඩිව අල්ලාගෙන ඉන්න පුළුවන්. ඒ දේ තුල තමයි ඇත්තටම යෝගාවචරය තමන්ගේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒ පංච ඉන්ද්‍රිය ධර්මයන්ගේ උප්පරීමේ උරගාල බලන්න. ප්‍රත්‍යක්ෂ කරලා බලන්න. එන එන දුෂ්කරතාවලදී කොච්චරක් මට ශ්‍රද්ධාව තියනවද? ඒ ශ්‍රද්ධාව නිසා උපන්නා වූ වීර්යය මට කොච්චරක් තියනවද? විවිධාකාර අරමුණු මැද මට සතිය පවත්වා ගැනීමේ හැකියාව කොච්චර තියනවද? වෙන කෙනෙකුට නම් සමාධිය ඇති කරන්න හිතන්නත් බැරි තන්වල දැන් සමාධියේ ඥාන්ත නඩත්තු කිරීමේ හැකියාව මට තියෙනවා. මේ මේ ධර්මයන් මේ මේ විදිහට වැඩ කරනවා කියලා තමන් වශයෙන්ම ප්‍රත්‍යක්ෂ ඥානෙ මට කොච්චර තියෙනවද කියලා ඒ දිගට පවත්වන්න නම් අර සත සප්පාය කර්මවලම භාවනා කර කර බෑ. හම් වෙන ඕනම තත්ත්වයක් අතදී භාවනා කරනකොට භාවනා කුලුල් භාවයක් ලැබෙනවා. ඒ වෙලාවේදී වැඩ කරන්නේ වීර්ය මධ්‍යස්ථ භාවය. පග්ගහිත විදිය ගත්තේ අතනාර පවත්වාගෙන යන විරිය. ඒක කරගෙන යනකොට තමයි යෝගාවචරයට වාසි අවස්ථාවපත් වෙනකොට හරියට කලදුතු කල වලහිය ගත්තා වගේ වෙලාවක් අහු වෙනවා දැන් හොඳට සියලුම කාරණා එකලස් වෙලා හිටව ඒ වෙලාවට මේ වැඩේ සමාන කරගන්න. වැඩේ නිෂ්ඨාවකටපත් කරගන්න. නැත්නම් පෙට්ටියට ඇනේක් ගහනවා. ඉවර කරනවා කියන අමතර වීර්යයක් එන්න පටන් ගන්නවා. ඇත්තටම කියනවා නම් මේ අවසාන එන වීර්ය යෝගාවචරගේ පෞද්ගලිකත්වයක් තුළින් එන එකක් නෙවෙයි මෙතෙක් කල් පුහුණු කරපු භාවනාවේ ගැම්මෙන් එන එකක්. ඉන්දිය ධර්මයන් එකලස් වීමෙන් එන එකක්. ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්ම එකලස් වීමෙන් එන එකක්. ඒක පෞද්ගලිකත්වයේ ඉක්කොවලා ගිය අතිරේක දෙයක්. අපිට ඒකට අවශ්‍ය තත්ත්ව ලබා දීම විතරයි කරන්න තියෙන්නේ. ඒ නිසා මේ ආතාප වීර්යයේ එක එකනා එක එක තැන් වල ඉන්නවා වෙන්න පුළුවන්. එන භාවනාවට බැසගත්ත භාවනාව දැන් පසු කරමින් ඉන්න අවධිය මත ඒ වගේම තමයි එක පරියන්කයක ගත්තත් මේ ආතාප වීර්යයේ යෙදී යුතු අවස්ථාවල් වෙනස් වෙන වෙලාවල්. සාමාන්‍ය ඉදිරිපත් කරන ක්‍රමය තමයි මුලදී පරියන්කයේ මුලදී හොඳට කල්ලාතු හොඳට සක්මන් කරලා මුලදී අරමුණ හැකිතාක් දුරට මේ විපස්සනා භාවනා යෝගාවචර දෙන උපදේශයක් වශයෙන් මෙනෙහි කිරීමෙන් මානසිකාර්ය යදවීමෙන් ඒ වීරිය කර්මණී භාවයට පත් කරගන්නවා. ඒ කර්මණී භාවයට පත් කරගෙන කොච්චර වෙලා ඒ අරමුණත් එක්ක එහෙම ගැටමින් හැපෙමින් මෙනෙහි කරමින් යා යුතුද කියන එක මුලදී කොහොමද නම් කර්මස්ථානාචාර්යවරු ගුරු කෝලයට යෝග අවචරයට කියලා දෙනවා. පහ වෙනකොට යෝග අවචරය යාම දැනගන්න ඕනේ මේ මේ මට්ටමට යනකම් මේක කළ යුතුයි. කුසිගන්නේ යුතුයි, අවශ්‍ය යුතුයි. ඊට පස්සේ ඒක ඒක විසීම පදමකට එනවා. ඒක විසීම ගැම්මකට එනවා. ආන්නේ වෙලාවේදී අච්චර වේගය ඉලවන්නේ නැතුව නමුත් ආපස්සට යන්න දෙන්නේ නැතුව හොඳ සැලකිල්ලෙන් ඒ தත්ති නඩත්තු කරගෙන යන්න. ඒ தත්ති නඩත්තු කරන යනකොට අර තරම් වේගයක්, වීරියක් කැප කරන්න වෙන්නේ නැහැ. ඒ ඉස්සරහට යන්න යන්න හොඳ කලෙලියක්. හොඳ ඉස්පාසුවක් හරියට කන්දකට නැගලා නැත්නම් කණුවක් මුදුරට නැගලා ලෝක දිහා බලන වාගේ හොඳ ඉස්පාසුවේ භාවනා කරන්න යන්න පුළුවන් වෙලාවදී උල්වාන්තර සමාධියට තියාගෙන අර ගත්තා වූ මූල කර්මස්ථානයේ හුදු නඩත්තුව පමණක් කරගෙන ඉන්නකොට භාවනා ප්‍රගතියක් සිද්ධ වෙනවා. ඒක නිසා මේ වීර්ය පිළිබඳව නිතරම සැලකිලිමත්. එහෙම නැතුව සමාධියක් යම් කිසි ප්‍රමාණයට තියෙති අනවශ්‍ය වීර්ය දාන්න ගියොත් එතකොටත් ඒක අධික වීර්යයට වැටීම නිසා භාවනාව බාධා කරනවා. සමාධියක් පෙළ ගැහිඳ ඉස්සර වෙලාම ඇඳට හේතුලා විවේක ගන්න පටන් අරගත්තොත් භාවනාවට හිත අවුලවා ගන්න බැරි වෙනවා. අමුණා ගන්න බැරි කම නිසා දුහතල යනවා. ඒ නිසා මේ වීර්යයේ සමතුලිත භාවය කියන ගන්නකොට අර වීර්යම දැඩි ආත්ම ආත්ම ක්‍රමතයක් ආත්මකල මතාන යෝගයක් බවට පත් කර ගන්නා වූ කෙලවර කියන එක යෝගාවචරය මූල ධර්ම වශයෙන් දරගෙන තියෙනවා. කිසිත් වීර්ය නොයොදා සුඛභෝගයේ සුඛමාරතාලයට මේ කරන්න ඕනේ කියන කාමසුකල්ලිකාන යෝග පිළිබඳව විකල්පයක් දරගෙන තියෙනවා. ඒ දෙකම ප්‍රහාණය කළ දේවල් එහෙම නමුත් එක පරියන්කකදී එහෙම නැත්නම් එක මාර්ගඥානයක් සඳහා එක ධානයක් සඳහා කටයුතු කරනකොටත් මේ தত্ত্ব තුන මුලින් ඊටාමත් වැඩි වීර්යයක් මැදට මධ්‍යස්ථ වීර්යයක් අවසාන වෙනකොට නිකන් බලාගෙන ඉන්න ප්‍රමාණයේ ඊටාමත් ඥාන සංප්‍රයුක්ත වීර්යයක් අවශ්‍ය කරන මට්ටමක් වෙන්නේ තියෙනවා. මේ නිසා ඔක්කොම යෝගාවචරයට එකම උපදේශය හරියන්නේ නැහැ. තමන් භාවනාවේ මට්ටමට තේරුම් ගන්න ඕනේ මේ වෙලාවේ කළ යුත්තේ කොහොමද කියලා. මේක දැන් අපි කරන්නේ එකම භාවනා කර්මස්ථානයක් මේ සතර සතිපට්ඨානේ කායනුපස්සනාව කතා කරන අවස්ථාව කයෙහි පටවියාපෝ තේජෝ වායෝ කියන මේ හතර කොටසෙන් එක කොටසක් මතු කරගෙන ප්‍රකටම කොටස මතු කරගෙන ඒ තුනම මේ පැවැත්වීමර කරන වීර්යයක් නිසා කෙනෙකුට හැක හිතන්න පුළුවන් එන මේ වායෝ පොට්ටබ්බ ධාතුවෙන් විතරමද නිවන් දකින්න පුළුවන් එක. නැත්නම් ආනාපාන පිම්බීම හැකිලිමෙන් විතරමද. ඇයි අනිත් දේවල් වලට යොදවන්නේ නැත්තේ කියලා. මේ වීර්යයේ අර අපි කියාපු තාට මුලින් විශාල වීර්යයක් යොදවලා ඊගාවට හොඳ ඉස්පාසුවේ සියල්ල දිහාම බලාගෙන ගමන් කරනකොට එnde එnde එnde එnde අර මුල් දැඩි ආයාස කර භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ වායෝ පොට්ටබ්බ ධාතුව හෝ බහගෙන ආත්පතින් තේරුම් කරගන්න පටන් ගත්තොත් ඒ තුලින් ඇතිවුත් ඉතුරු වෙනා වූ තේජෝ ආපෝ පඨවි කියන කොටස වැටෙනවා කියන එක ඒක ස්වභාවික දෙයක්. ඒ මොකද වායෝ ධාතු අපි අල්ලලා වෙන් කරගෙන හදාරන්න ගත්තට ඒක තනිකර හිකින එකක් නෙවෙයි. ඒක පදනම් වෙලා තියෙන්නේ අනිකුත් ධාතු මත. ඒ ධාතු වලට ඒකාන්තයෙන්ම අර ස්පාසෝ තුළ බලා ඉන්නකොට අනන්ත අවස්ථාවක් ලැබෙනවා. ඒ ඒ ධාතු කොටසත් මේ පඨවි මේ වායෝ ධාතුව සාපේක්ෂව බලන්න යන්න. මේ නිසා යම් ප්‍රමාණයකට යම් ප්‍රදේශයකට වායෝ පොට්ටබ්බ ධාතුව මත ප්‍රත්‍යක්ෂ ඥානය සාතික වෙන්න වෙන්න ඒ ප්‍රත්‍යක්ෂ ඥානය භාවනා ආසනයේ කඩන්න නැතුව දිගට පවතින පවතිනට අනුමාන ඥාන වශයෙන් අනිවාර්යයෙන්ම අර ඉතුරු ප්‍රධාන ධාතු කොටස වලට පැතිරෙනවා. මේ ධාතු කොටස අතර තියෙන අවකාශය කියන්නේ මේකයි මේ ධාතු කොටස් දෙකක් එකට හැප්පෙන ගතියක් නැහැ. වායු දහස කොච්චර චංචල කම්පන ගැතිවත් ඇතුළේ විප්ලවයක් නැහැ. ගැටුමක් නැහැ. ඒක ස්වාධීනව කටයුතු කරන. ඒ කියන්නේ අතරමැද හොඳ පිටපාඩුවක් කියනවා. මේ ආදි වශයෙන් මේ අනුමාන ඥාන දිගට පැතිරෙනවා. අන්නේ පැතිරෙන වෙලාවේදී අර තරම් දැඩි වීර්යකින් නෙවෙයිව බලන්නේ ඌව පේන කොටස ප්‍රකට වීම අනුව වැටහෙන්න ඇරීම. එතනදී ඒ අර කලින් ගත්ත වීර්ය වාගේ නෙවෙයි යම් කිසි හික්මීමක් සහිත මධ්‍යස්ථ වීර්යයක් අවශ්‍යයි. ආන්නේ මේ වෙලාවේදී මේ විපස්සනා භාවනාවේදී අරමුණ මෙනෙහි කිරීමක් වෙනවා. මෙතනදි මතක් කරලා දෙන්න ඕනේ මේ වීරිය භාවනාවට සම්බන්ධ කරන උපක්‍රමය තමයි උපකරණය තමයි මේ මෙනෙහි කිරීම. වේගෙන් මෙනෙහි කරනවා කියන එක අපි අදහස් කරන්නේ දැඩි වීරියෙන් කටයුතු කරනවා කියන මෙනෙහි කිරීමේ යම් ප්‍රමාණයක අඩුවීමක් නැත්නම් සත්‍යයට ගැළපෙන විදිහේ මෙනෙහි කිරීමක් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒ වීර්යයේ යම් කිසි විදියක තලතුණා භාවකොත් ඥානෙට ඉඩ දෙනවා. ඉස්සරහට යනකොට යනකොට ඒ වාගේ මෙනෙහි කිරීමක් කැළම නැති වුණා. උතු බලා සිටීමෙන් පමණක සිදු වෙන අවස්ථාවල් සිදු වෙනවා. ඒක තමයි මේ වීර්ය අවස්ථාවල්, මේ වීර්ය අපිට තේරෙන්නේ භාවනාවට නම් වන්නේ මෙනෙහි කිරීම මාර්ගය නිසා යෝගාවචරයා කරගෙන යන වැඩ පිළිවෙල විශේෂයෙන්ම Tamanට හරිය හොඳම පරියන්කයක් ඒ නිසිනින්දේ හොඳට කල්පනා කරලා නෙවෙයි වෙච්ච ආකාරයෙන්ම කියනකොට අහගෙන ඉන්නකොට මේ කාරණාව පිළිබඳව හොඳ වැටහීමක් අහන කෙනාටත් ඇති වෙනවා කියන කෙනාටත් අහු වෙනකොට ඇති මේ තුලින් ඉස්සරහට යනකොට කොතනදී කොයි විදිහට මෙනෙහි කළ යුතුද කොතනදී මෙනෙහි කිරීම නතර වුණාට කමක් නැද්ද? කොතනදී මෙනෙහි කිරීම ආයාසයෙන් හෝ කළ යුතුද කියන එක තේරුම් ගත්තා නම් ඒ යෝගාවචරයට අර ස්වාධීනව පැත්තකට වෙලා භාවනා කිරීමේ වඩා සුදුසුකම් තියෙනවා. එහෙම නැතිනම් උඟ වේලාවකට මේ වීර්ය වරදවා යෙදවීමේ අඩුපාඩුව හිතෙනවා. අනවශ්‍ය වෙලාවට අධික වීර්ය කරනවා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය වීර්ය නොයොදා ගත කරනවා. ඉතින් එහෙමනම් එක තැනම එකව දවසේ ගිය පාර අනිත් දවසේ වරදින් සිටිතියි. ඒ නිසා මේ වීර්ය පිළිබඳව අවබෝධයට මේ විස්තර කාරණා ගෙනෙන්නේ තමන්ගේ දැනුම තමන්ට දවසක ගුරු උපදේශකයා වශයෙන් පත් වෙන නිසා. මේ වීර්ය සත්‍තිස් ප්‍රෝධිපාක්ෂික ධර්ම කතා කරනකොට සතිපට්ඨාන පිටිපස්සෙන් කියලා තියෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. මේක තමයි දිරවා ගන්න අමාරු වෙලා තියෙන මේ පටය. එහෙම දැඩි ආයාස කිරීමක් බුද්ධ ආගමේ නැහැ. එයාත් ගන්න කලිසම කෝට් ඇඳගෙන භාවනා කරන්න අවශ්‍යතාවය නිසා මේ தත්ත්වෙ වෙනමුත් සූත්‍ර පිටකේ බලනකොට සර්වඥ දේශන අනිවාර්යයෙන්ම සඳහන් කරනවා දතට දත කියලා තද කරගෙන කීලෙන් දාඩිය වැටෙති මේ මගේ ඇඟේ තියෙන ලේ මස් වියලේවා නහර මහම ඇට ඉතුරු වෙන්නේ ඉතුරු වේවා කියන කරගෙන යන වීර්යයක් වෙනවද ප්‍රධාන ඉතින් ඒක පිළිබඳව විස්තර කරන්නේ හරි අමුතුම නිකන් ඇහැට මූණට පැංගිරි විසිවිච්ච ගාතකරගත් එකක් තමයි ඒ ඔය නිදහස් චින්තකයන් ඒ වගේ පදයන් විස්තර කරන්නේ. නමුත් ඒවා ප්‍රතික්ෂේප කළ නොහැකි මට්ටමක තියෙනවා. කාටවත් ඒවා නෑ බෑ කියන්න බෑ. ඒ වගේම තමයි අත්කිලමතානුയോഗයට වගේ දැඩි වීර්ය කිරීම ਸਰවඥාන්ත ප්‍රතික්ෂේප කළ තියෙනවා. මේ කාරණා යෝගාවචරයාගේ භාවනාව දියුණුවක් වෙනකොට Tamanටම හොඳට දිගහැරලා වැටෙන්න පටන් ඒ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය සඳහන් කරනකොට ඒකේ තියෙන ධ්‍රුව පද වශයෙන් එකම ආකාරය යෙදෙන්නේ උපන්නානං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තප්පග්ග චිත්තං පග්ගණ්හාති පදහස් ක්‍රමිකව දැඩි කරගෙන යන වීර්යයක් තමයි කියන්නේ දැනට ඇති වෙලා තියෙනා වූ කෙලස් ප්‍රහාණය කිරීම පිණිස ඒක අපිට භාවනා පැත්තෙන් බලනකොට අපි හිත නාසිකාග්‍රේ තියන්න උත්සාහ කරනවා ආදී යෝගාවචරයක් ගත්තොත් දැන් උදරේ තියන්න උත්සාහ කරනවා එතන වෙන මොකක් හෝ භාවනා කර්මස්ථානෙ කියනකොට මේ වෙනකොටම අවුල් වෙලා තියෙනා වූ නීවරණ ධර්ම මේ අරමුණ යට කරමින් ආත්පතින් මූදරල ගහන්න වගේ ඒක පටන් ගන්නවා ඒ වෙලාවේදී ක්‍රමික ප්‍රවිෂ්ටයක් ලබා ගන්න යෝගාවචරයා චන්දං ජනේති. ඉස්ලාම කරන්න තියෙන්නේ ඒ කැමැත්තක් ඇති කරගන්න ඕනේ මගේ භාවනාවේ යාදෙන ගතිය කියලා කියන්නේ දියුණුව කියලා කියන්නේ එකලස කියලා කියන්නේ ගත්ත අරමුණේ හිත තියෙන එක. ඊවරණ වලට යට වෙලා ඉන්න එක නෙවෙයි. ඒ නිසා මගේ හිත අරමුණේ පවතිවා කියලා ඡන්දයක් කුසල ඡන්දයක් කරබැලීමේ ආසාවක් යෝගාවචක පහළ වෙන්න ඕනේ. ඡන්දං ජනේති විරියං ආරබති. ඒ සඳහා ප්‍රයත්න කරනවා. හොඳට කය කලින් සක්මන් කරලා ඒක දැනක කය තැම්පත් කරලා ඒකට උදව් කරනවා. සීය සීලය මෙනෙහි කරලා බුදු ගුණ මෙනෙහි කරලා මෛත්‍රී කරලා ඒකට ප්‍රයත්න කරනවා. සම්දාං ජනේති විරියන් ආරපති. වායමති. වෑයම් කරනවා කරනකොට තමයි තේරෙන්නේ මේක. අපි මේකත් හරි ලස්සනට විස්තර වෙනවා. හිත ගැන මේ විදිහට කල්පනා නොකර ඔහේ එන රූප බලමින්, අද්දාහමින්, ගන්ධ සුවඳ බලමින්, රස බලමින්, සැපතේ නිදා ගනිමින් ඉන්න කෙනාට මේක පිළිබඳ කිසිම රණ්ඩුවක්වත් ව්‍යාපාරයක්වත් චෝදනාවක්වත් නඩුවක්වත් මොනවාක්වත්. නමුත් යම් දවසක අපි එකම අරමුණකට හිත තැම්පත් කරන්න ගත්ත ගමන් පුදුමාකාර විදිහේ අවිචිල්ලක් ඇති වෙනවා මේ නීවරණ වලත් අවිචිල්ලක් ඇති වෙනවා එක තැනක ඉන්න බැරි නුරුස්නා ගතිත් පහළ වෙන්න පටන් ගන්නවා මේ ඡන්දයක් ඇති වෙච්ච ගමන්ම තමයි මේක සිද්ධ වෙන්නේ ඒ නිසා වෑයමක් කරලා බලන්න මේ වෑයමේදීම කම්මැලි මිනිසයා අලසයා තේරුම් අර ගන්නවා මේක නොකලියුක්තක් භාවනා කිරීම මේ ආත්ම නිවන් දැකීම කරන්න බෑ කරන්න යන්න යන්න කරදර වෙයි. කියලා ඒ ව්‍යායාමයේ බහා තබන කතියක් තියෙනවා. නමුත් ඒක පිළිවිගමකට පෞරුෂත්වයකට නැත්නම් යෝගාවචරකමකට සාක්‍ය පුත්‍ර සාක්‍ය දොහිත්වකමකට ගැලපෙන්නේ. ඒ වෑයම තුලින් දකින්න හැම වෙලේ නරක දෙයි කියලා පසු බෑවොත් අපි නැවත වැටෙන්නේ කබලෙන් ලිපට වගේ කාම ලෝකයකට. කාම ලෝකේ සැප තියෙනවනම් කාම ලෝකේ තවත් අහවල් අහවල් දේ ලැබුවේ නැහැ. ලබන්න ඕනේ මම මුල විතරයි කෑවේ මට අග කන්න ඕනේ. මම පොත්ත විතරයි කෑවේ මට මදේ කන්න ඕනේ කියලා තව ඉතුරු තියෙනවනම් කමක් නැහැ. ඔය සංසාර බය ඇති වෙනවට. තේරෙනවා මේක ආපහු වැටෙන්නේ හිටපු තැනටමයි කියලා. ඒ වායම තුල තමයි අර මගේ ගත්ත මුල් ඡන්දය ඇත්තද නැත්තද කියලා හොඳ පිළිසිඳීමක් සිදු වෙන්නේ. ආනේ ඡන්දඥානිති වායම ඊට පස්සේ වීදි ආරම්භ කරනවා. වීදි ආරම්භ කරන්න ගියාම ඒ උපක්‍රම දෙනවා ගුරුවරු. ඒ මෙනේ හිතවිලි එනවා නම් සමත වශයෙන් ඒ හිතවිලි වලින් තොරව පවතින ආනාපානේ ගණන් කරන්න. එහෙම නැත්නම් විපස්සනා වශයෙන් හිතවිල්ලක් කියලා මෙනෙහි කරන්න. කියලා ඒකට අදාළ <clears throat> වීර්ය කරන්න පටන් ගන්නවා. එතකොට අර නීවරණ ධර්මයන් ප්‍රබල වෙලා බලවත් වෙලා මූණට මූණ දාලා ඉන්න පටන් ගන්නවා. ඉතින් තමයි චිත්තම් පක් ගන්නවා. චිත්ත දැඩි කරගන්නවා. චිත දැඩි කරගන්න. හොඳට කැසපට ගහගෙන ඒකට අර අපි වැඩක් කරන පටන් අරගත්තාම ඒ ඉතේ ගැලපෙන ඇඳුමක් හොඳ නැත්නම් ඒ ගැඳුම පැත්තක තියලා වැඩේට කැසපට ගහ ගන්නවා කියලා කතාවක්. ආන්නේ වගේ භාවනාවට ඒ කැසපට ගහගෙන ඉඳ සිද්ධ කරගත්තට පස්සේ චිත්තම් පගන්නාති ඊට පස්සේ මේ පදන් වීර්ය කියන මේ ප්‍රධාන ප්‍රධාන වීර්ය ආතාප වීර්ය යොදා ගන්න පුළුවන්. ඒ නිසා ආතාප වීර්ය තේරුම් ගන්නත් ඊවර හතරක් පහක් යනවා. මේ ආතාප වීර්යයට යනකොට අර නීවරණ ඍජුව මූණට මූණ දාලා එනකොට ඒ තාක්කල් කම්මැලියගේ පැත්තෙන් එහෙම නැත්නම් වැරදිච්ච කෙනෙක්ගේ පැත්තෙන් නැති බැරි හැඟීමෙන් කතා කරන කෙනෙක්ගේ පැත්තෙන් බැලුවොත් මේ තාක් ප්‍රයත්නෙන් වැඩි වෙලා තියෙන්නේ දුක. දුක නැති කරන්නයි කියලා තමයි සරුවචන් වහන්සේ මේ දුක ආසන ඇති කරේ. දුක නැති කරන්න කියලා තමයි මේ ඥාති අතහැරලා වස්තු අතහැරලා ආවේ. නමුත් මෙතෙන් යන කම පේන තියෙන දුක වැඩි වෙනවා. ඒක නිසා ඒ අතනට පේන්න තියෙනවා විභාවනාව කියලා කියන්නේ ඉල්ලලා දුක වළඳන වැඩ පිළිවෙලක් කියන්නේ. ඒක නිසා භාවනා නොකර හිටපුවාම ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා ගොඩින්ම උත්තර හොයාගන්න. අපේ සිංහල වේදකමේ තියෙනවා ලෙඩක් තනියම කරන්න කියලා පළවෙනි බෙහෙත් කතාය කරනකොට ලෙඩ ගැතිය වැඩි කරනවා. ඒ නිසා මේ වෙලාවේදී වේදා මාරු කෙරුවොත් බෙහෙත් අන්තිය මාරු කෙරුවොත් ඉතින් හැමදාම ඉඳ වෙන්නේ අර අවශ්‍යන මට්ටමේටම. තුවාලේ හොදන්න ඉස්සෙල්ලා වෙහෙත් දාන්න ඉස්සෙල්ලා තුවාලේ වණමුක පාදනකොට රිදෙන. ඉතින් ඊට පස්සේ දැන් රිදෙන වැඩි කියලා නතර කෙරුවොත් අර අපි කලින් කිව්වා වගේ විශාල ශක්තියක් වැය කළා වීර්යයක් වැය කළා නමුත් කිසිම ප්‍රයෝජනයක් නොලබා මේ විහෙසටපත් වෙන වර්ධින්න තත්ත්වයටපත් වෙනවා. මෙන්න මේක නොවි දිගට යන්න තමයි මේ ආතාප වීර්ය කියන එක අවශ්‍ය කරන්නේ. ඒ ආතාප වීර්ය අර සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය ගැන කතා කරනකොට අපි <clears throat> ඇත්තා වූ අකුසල ධර්මයේ ප්‍රහාණය කරනවා කියන එක තාමත් අමාරුයි. ඒ මොකද අපේ ෘචි අරුචිකම් වලට විරුද්ධව වැඩ කරන්න ගියාම ඒක මරණයටත් වැඩි අමාරුයි. ඊට පස්සේ <clears throat> ඇති නොවනා වූ අකුර ධර්ම ඇති නොවීම පිණිස කටයුතු කරන්නේ. ඊට පස්සේ ඇති නොවනා වූ ඇති වුණා වූ කුසල ධර්ම වැඩි කරන්න කටයුතු කරනවා. ඇති තාම ඇති නොවුණා වූ කුසල ධර්ම ඇති කරගන්න කටයුතු කරනවා කියනකොට එnte ente ente ente කොහොම තලතුණා මට්ටමක වීර්යයක් තමයි අවශ්‍ය කරන්නේ. ඒක නිසා මේ භාවනා කරලා ගොඩක් කල් ඉන්න අයට ගෞරව කරන ගතියක් තියෙන මොකද්ද මේ විදිහට වීර්යයේ මට්ටම් දෙක තුනක් දැනගත්ත කෙනා තුළ මේ අෂ්ටෝක ධර්මයේ විශේෂ නොසලෙන කම්පා නොවන ඉවසීමේ ගතිය ගොඩාක් පුරුදු වෙනවා. එහෙම නැත්නම් මේ පුද්ගලයා හිතින්ද බෑ. මේ වගේ සත්පුරුෂ මණ්ඩලයක හිතින්ද බෑ. ගැළවිලා යනවා. ලෙසලයි. එහෙමනම් අඩු ගානේ භාවනා ජීවිතයක් තියා සීලෙ උනත් ලාපකලල්ලතු වෙනවා. කලුදු ඇති වෙනවා. යම් කිසි විදියකට මේ ආතාප වීර්ය පිළිබඳව Taman තුල ඇතුළත හොඳ පෞරුෂත්වයක් ගොඩ නැගෙනවනම් ඒ පුද්ගලයා තුළ පහදිලියම සිදුවෙන දේ තමයි ඉස්සලම පෙන්නේ දේ තමයි මේ සීලය පිළිබඳ ලොකු වගකීමක් ආදරයක් ගෞරවයක් වැඩි සැලකිල්ලක් එනවා. මේ තුලින් අර කලින් කිව්වට වැඩිය විපටිචාරාත්ථායකෝ ආනන්ද කුසලාන සීලානි කිව්වාගේ මේ කුසල සීලේ කාන්තේම විපිලිසර බව දුරු කිරීම පිණිසයි කියන එක ඉස්සරට වඩා හොඳට තේරෙනවා. ඊගවල වල ඉඳගෙන සිල්ලක් නැත්තෝ හරියට චෝදනා කරනවා මේ සිල්ලන්ත වෙන්න වෙන්න බාහිර ලෝකෙන් අපිට කරදර වෙන්නේ කියලා. ඒ සිල්ලන්ත භාවයේ නිසා අපි නෝන්ජල් වෙනවා. අපි බය ආදු වෙනවා. ඒ නිසා මෙහෙම අද කාලේ මෙහෙම සිල් රකින්න බෑ කියලා හරියට ශක්තිය ප්‍රකාශ කරන්න ඇත්තෝ ඉන්නේ. ඒක මොකද ඒ අත්ව සෑහෙන ප්‍රදේශයක් මේ සඳහා ආයෝජනය කරලා තියෙන කිසිම ප්‍රතිඵලයක් ලබලා නැහැ. ඒ මොකද ඒ යොදන්නේ මේ ගිහි කාම ලෝකේ ඉඳගෙන මේ යොදන ප්‍රයත්නේ මේ වාගේ දෙයක් තමයි. නමුත් සත්පුරුෂයන් අතර මැදට පත් වෙලා භාවනා කර්මස්ථානයක් ගතට පස්සේ සීලය සඳහා කරන ආයෝජනය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඊට වඩා බොහෝ ප්‍රතිඵලදායකයි. ඒ මොකද භාවනාවෙන්මයි මම යට කරන්නේ සීලෙන්මයි මම මේක යට කරන්නේ කියලා Taman තුරම ආත්ම විශ්වාසය එන්න පටන් ගන්නවා. එන්නේ මේ විදිහට සමතේගෙන අත්දැකීම් වලට වඩා බොහෝමත්ම බලවත් බොහෝමත්ම අස්තන අපිට පේන දෙයක් තමයි විපස්සනාවෙන් ලැබෙන්නේ. ඉන්සාවසානී යෝගාවචරය කොච්චරද කියනවනේ අපන්නක මට්ටමට වැටෙනවා. කිසිම දෙයක් ගැන කිසිම විනිශ්චයකටපත් වෙන්නේ නැහැ. දැන් දන්නවා මේ විනිශ්චය කියලා කියන්නේ ඒ කාන්තේම අර්ථ ඥානයකින් භාගයට තියෙන ඥානයකින් කරන වැඩක් කළ යොත් විනිශ්චය නෙවෙයි දිගට වැඩේ කරගෙන යනවා. එතකොට විනිශ්චය ඒ ආනේ පිට ඉදිරියට යනවන මේ මේ වීර්ය කොහොමද මේ ප්‍රත්‍යාවට සුදු දෙන්නේ කොහොමද මේ ප්‍රත්‍යාවට ගෙනියන්නේ කියලා විනිශ්චය කරන්න යන්නේ නැහැ කලියොත් කිරීමේ වීර්ය දිගට පවත්වන ගතියක්. ඒ නිසා හතර සර්වත් අහණි ඉස්සල්ලාම තියෙන ගුණය වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ. ආතාපි කියන ගුණය අත්‍යස්කෝදීපාක්ෂ ධර්මවල නව පොලක සඳහන්. මේක මගාරින්ද මේක පන්නන්න තමයි අපි මේ විවිධාකාර සුඛභෝගී දේවල් ඉල්ලන්නේ. කුමාරකට බලාපොරොත්තු වෙන නමුත් කවදා හෝ අපි තේරුම් ගත්තොත් මේ මේ කාර්යවත් සාසනේ වැඩ වැඩ කරන කෙනාට. ඒක වෙයි කියලා බලන්න කියම හරියන්නේ නැහැ. ඉතින් උඹ දිනේ කර ඉදාචින්තනයේ තියෙන අතොම පෙන්ලා දෙනවා මේක ඇත්ත බෝධිසත්ව කාලේ නමුත් මේ භාවනා කරනකොට එච්චර වීර්ය කරන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් මේ කාරණා ඉදිරිපත් කිරීමෙන් මම අහගෙන ඉන්න ඇයට තම තමන්ගේ වීචයට ඉඳ තියෙනවා කොච්චරනම් ඒ වීර්ය කියන එක උරගාලා වැළිය යුතුද එහෙම නැත්නම් තමන්ගේ කායයට තියෙන ආසාව නිසා තමන්ගේ ඉදරන්ට තියෙන ආසාව නිසා පස්සට දැමිය යුතුද කියලා හැබැයි එකක් පැහැදිලි ඒකෙන් එන ප්‍රතිඵලන අස්පනා අපිට පේනවා භාවනා මධ්‍යස්ථාන. ඒක ආතාප ගුණය ගොඩක් කලින් ගත යුතු දෙයක්. ඒ ආතාප ගුණයට පස්සේ සම්බන්ධ වෙන්නේ සම්පජානෝ කියන ගතිය. ඒ සම්පජඤ්ඤය කියන එක සඳහන් කරනවා කල්පනාව ඥානය කියන අදහසෙන් ඉදිරිපත් කරනවා. මේ සම්පජානෝ සතිමා. සමාතෙන් වල සති සම්පජඤ්ඤය කියලා මේක සඳහන් කරනවා. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස. කාරණා හතරක් මේක සඳහන් කරනවා. ඒ සම්පජඤ්ඤය අපි ගත්තොත් ආතාප කියන එක විරියයිසිකයට ගත්තොත් සම්පජඤ්ඤයිසිකේ ගන්න වෙන්නේ මේ ප්‍රඥාවත් එක්ක. මේ ප්‍රඥාව විවිධ විදිහට විග්‍රහ වෙනවා. උගාක සම්ප්‍රදාන කුල තමයි ඒ සම්පජඤ්ඤ කියන එක සතර සම්පජඤ්ඤ වලට කඩලා සාතක සම්පජඤ්ඤේ සප්පාය සම්පජඤ්ඤේ ගෝචර සම්පජඤ්ඤේ අසම්මෝහ සම්පජඤ්ඤේ කියලා විතර කරනවා. මේකදී හොඳ යෝග ජීවිතයට උගාක ඕලාරික පැත්තෙන් ගන්න තියෙන ආදර්ශයක් ඒ මොකද අර ආතාපි කියන ගුණේදී අපි දැක්කා ඒ ගත්ත දේ අත නැර විකතෝම පැවැත්වීම තමයි මේකේ න්‍යාය. නමුත් අපේ ඇහැ කියලා එකම ඉන්ද්‍රියක් තියෙනවා කන කියලා එකක් තියෙනවා නාසය කියලා කියනවා දිව කියලා එකක් තියෙනවා කය මනස කියලා හය පැත්තකට ආදිනවා. රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත කියලා එක එක නාගේ ඇතුම් බහගත්ත ගුණ කියන. මේ විවිධාකාර ගති නිසා අර එක අරමුණ එකට පවත්වාගෙන යෑමේදී විවිධාකාර අතුරු යෝජනා අතුරු මාර්ග වැඩ ඉදිරි ඉදිරිපත් ආන්නේ කටයුත්තකට හිත යොදලා පූර්ණ කාලිනව ඒ දේ කරගෙන යනකොට අතරමැදි හම් වෙන්නා වූ සංදිස්ථානයකදී කටයුතු කළ ආකාරය තමයි මේ සම්පජානීය හතරේ විතර කරන්නේ. තමන් භාවනා කරගෙන අරමුණේ ගත කරගෙන ඉන්න පරියන්ක අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සක්මන් කරගෙන ඉන්න වෙලාවක් වෙන්න පුළුවන්. නැත්නම් එදිනෙදා වැඩකදී සක්මනේ මේ පින්න පාත වඩනවා. දානශාලාවට යනවා. ওই වැඩේ කරගෙන යනකොට කොච්චරද අතුරු වැඩ යෝජනා ඉදිරිපත් කරනවා. ආන්නේ ඉදිරිපත් වෙච්ච වෙලාවේදී කොහොමද කටයුතු කරන්නේ? ඒකට හොඳ පුංචි නිදර්ශනයක් මේ ලොකු සාන්තිගේ පොත ලියනවක් ආදී ස්වාමීන් වහන්සේගෙන් ඉදිරිපත් වුණා. භාවනා පරියන්කේ ඉන්නකොට වේදනාවක් මතුවේ. වේදනාවක් මතුවෙච්ච ගමන් කයෙන් එන පුරුදු විකල්පේ තමයි ඉරියව් මාර්ගය. මෙච්චර කාල සංසාරේ අපි මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරේ නැත්තේ එකම ප්‍රධාන හේතුව නිසා මොකක් නිසාද මේ ඉරියව් මාරු කරන්නේ. එකම ඉරියව්වක ඉන්නකොට තමයි දුක ප්‍රකට වෙන්නේ. ඒ දුක ප්‍රකට වේගෙන එනකොට මේ විවිධ අතුරු යෝජනා හිතින් මතු කරලා දෙනවා. මේ මේ වෙලාවට ඉරියව් මාරු කරොත් හරි කියලා. ආනේ වේලාවේදී යෝගාවචරයා දිනන්නේ යෝගාවචරයා යම් දවසක සාර්ථක වෙන්නේ දැන් මගේ භාවනා අරමුණ තියෙති අතුරු යෝජනාවක් ඇවිල්ලා තියෙනවා කියන එක සතිමත් වුණොත් නම් අන්න ලොකුම ලොකු ජයග්‍රහණයක්. දැන් මේ භාවනා පිළිබඳ නැත්නම් මූල කර්මස්ථානය පිළිබඳව එපා වෙන ගතියකුත් අතුරු යෝජනාවට පක්ෂ වෙන ගතියකුත් ඇතුළේ ඇවි ඇති වෙලා තියෙනවා. මේ කියන්නේ සමතයක් නෙවෙයි අසම්මතයක් ලෝකේ දැන් ඇතුළත සබාවේ තියෙනවා. මූලික යෝජනාවට වැඩි පිළිසක් ඡන්ද දෙන්නේ නැහැ. අතු යෝජනාවට ඡන්ද දීලා. ආන්නේ වෙලාවේදී සභාපතිතුමා කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක තමයි මේ සම්පජන්‍ය හතරෙන් පෙන්නන්නේ. යම් වෙලාවක තමයි භාවනාවේ ඉන්නකොට මේ පුංචි වේදනාවක් හෝ කැස්සක් හෝ යන කම්පිනී ශබ්දයක් හෝ හිතවිල්ලක් හෝ මොකක් හරි ආපු වෙලාවක ආධුනික යෝගාවචනය පුරු පුරුදු නැති නිසා වහා විනිශ්චය කරනවා ඉක්මනටම විනිශ්චයකට එළඹෙනවා. නමුත් එහෙම ඉක්මනට විනිශ්චයට එළඹෙන්නේ මේ සම්පජාඤ්ඤේ පාවිච්චි කළ යුතු අවස්ථාවක් කියලා විවේකීව කල්පනා කරලා බල ඥාණයෙන් කටයුතු කරපු අවස්ථාවක් කියලා දන්නේ නැතු. ආධුනික ගතියට, පොදු ගතියට වහා විනිශ්චය කරනවා. නමුත් සම්පජාඤ්ඤේ කියන එක ඒ අතර තුරුවාරයක්, අමතර කරදරයක්, ප්‍රශ්නයක් මතුවීමත් ඒ අතරමැද විනිශ්චයක් කියන දෙක මැදට බහාලිය යුක්තයි. ඉවසීමට එහෙම නැත්නම් ඡාන්තිය පිළිබඳව එක විකල්පයක්. අපි කියන හොඳටම කේන්ති කියලා ආර 10ට ගණන් කරන්නයි කියලා සාමාන්‍ය මේ ලෝකේ ප්‍රයෝගයක් කියනවා. අන්න ඒ වගේ තමයි කටේට ඉදිරියපත් වෙච්ච ගාම සම්පජාන්‍ය පාවිච්චි කරලා මිස අතිශි තීන්දුවකට එන්නේ නැහැ. ඉස්ලාම සලකා බලන්න කියලා කියන්නේ සප්පාය සම්පජාන්‍ය. මම මේ අරමුණෙන් හිත ගලවලා පරියන්කෙන් නැගිටලා යන්නේ මොන වගේ තැනකටද? මට යෝග අවශ්‍ය කෙනෙකුට ගැළපෙන සප්පාය සපතනකට යන්නේ. එහෙම නැත්නම් මේ කාමයන්ට සැකසන කරද යන්නේ කියලා තමන් මේ වෙනස් කරලා ඊගාවට කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා ඒක පිළිබඳව සප්පාය අසප්පාය භාවයේ කල්පනා කිරීම තමයි ඉස්සල්ලාම කරන්නේ. මේ සප්පාය සම්පජාඤ්ඤයේදී හොඳට තේරෙනවා ඒ අතුරු වෙන වැඩක් කරගෙන යනකොට අමතරින් එන කාරණාව හැම වෙලාවෙම අපේ හිතසුව පිණිස නෙමෙයි පිටාන්නේ. අපි හදිස්සියේක අල්ලගත්තට සමහර වෙලාවට හොඳතෝ ප්‍රකටව පේනවා අහේනිය පිණිස අසතුට පිණිස අවඩ පිණිස පිහිටන දෙයක්. නමුත් ඒක ඉක්මන් වෙලා ඒකට ගියා නම් භාවනා කැඩීමෙන් පාඩු. එකයි වෙනස් කරලා කරපු වැරද්ද නිසා පාඩු එකයි වැරදි දෙකක් තියෙනවා. ඒ නිසා සම්පජන්‍ය තියෙනවනම් මේ සාර්ථක මේ සත්‍යය සම්පජන්‍ය තේරුම් ගන්න. ඊට පස්සේ ඒ සාර්ථක සම්පජන්‍ය කියලා යම් විදිහකට තමයි හිතන නෑ මම මේකේ පරියන්කේ නැගිටින මම යන්නේ සක්බලට. නැත්නම් භාවනා ජීවිතේම අදාළ කොටසකට යන්නේ කියලා මේ වෙන යෝජනාව සිත් කරනාසුදු එකක් නැත්නම් තනිකරම අහිමිකර අවර්දායකක් නෙවෙයින ඊගාවට කල්පනා කරන්න කියනවා ඒකේ සාස්ත්‍රක සම්බන්ධන්නේ මොකද්ද මට ඒ වැඩේ කරුවොත් ලැබෙන ආර්ථය කියන්නේ වැඩේට බහින් දේශල මේ ගොඩ ඉල්ල කල්පනා කරන පහින්ට පෙර සිතා බලන කියන වැඩ පිළිවෙලක් මෙතන තියෙනවා ඒ නිසා නැගිටින්ත හෝ අරමුණ වෙනස් කරන කල්පනා කළත් දෙවෙනියට ආපු විකල්පය සාධාරණ ධාර්මික දෙයක් වුණත් ඒ ලැබෙන්න තියෙන අර්ථය කලකන්නේ. මේ අර්ථය සමහර වෙලාවට අපේ පුදු හිතේ රුචිය මනාපට විනෝදාංශයට ගැලපෙන සාර්ථයක් වෙනුණත් සමහර වෙලාවට තමන් උපසම්පදා භික්ෂුවක් නම් නොගැලපෙන දෙයක් වෙන්න පුළුවන්. තමන්ට ගෝචර නැති දෙයක් වෙන්න පුළුවන්. ඒ සාමාන්‍ය කෙනෙකුට වුණත් සිවුරක් තරගෙන මේ වැඩේ කරන්න මට ගැලපෙන්නේ නැහැ කියලා හිතෙන් ඉඳී තියෙනවා. සිල්වන්ත කෙනෙකුට වුණත් එහෙම නැත්නම් සාමාන්‍ය ගිහියෙකුට වුණත් මේකේ ගෝචරා ගෝචර භාවය කල්පනා කරන්න කියලා. ඉතින් යම් වෙලාවකට මම තේරෙනවා මේකේ අපි කලින් කලින් සඳහන් කරපු විදිහට ඒකියත් ආ වූ ඒ ගුණයක් තියෙනවා අර්ථයකුත් තියෙනවා මට මේ ඉන්නේ ඉරියව් මේ කරන්න පුළුවන් කියලා ඒත් ඒක ඉතාම අසංගෝයෙන් මම මේ එක වටිනා දෙයක් බහා තබලා මේ දෙවෙනි දෙයකට යනවා ඒ අර්ථයේ මිස මේකෙන් තව දෙයකට මම යන්නේ නැහැ කිය කල්ැතුව හිත විනිශ්චය කරගෙන ඒ අතුරු ගමන ගිය වෙන්න තියෙන අඩුපාඩුව වෙන්න තියෙන පාඩුව ඉතාමත් අඩු කරගන්න පුළුවන්. ඒක නිසා මේ පණින්න පෙර හිතාවල්ම කියන එක තමයි මේ සාත්‍යක සම්පජන්යේදී විස්තර කරලා දෙන්න හදාගන්න. වෙන විදියට කියනවනම් හදිසි තීන්දුවකට ලැබෙන්න එපා. ඒ තීන්දුව තමන් කරගෙන යන මේ භාවනා වැඩපිළිවෙලට බාධා නොවන විදිහට පෙරාතෝ කල්පනා කරලා හිත යෙදුවොත් ඒකෙන් වෙන්න තියෙන අනත් අඩු වෙනවා අර චේතනාව නිසාම තමන්ට මේ කර්මය සිද්ධ වුණේ මේ කර්ම නිසා මේ ඵල ලැබෙනවා කියලා උදේට හේතුඵල දැක ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඊළඟ සතිපට්ඨාන සූත්‍රයේ හෝ වෙන සම්පජාන්නේ සඳහන් කරන තැන් වල පෙන්ලා දීලා තියෙන්නේ හතර ඉරියව්ව හිතගෙන ඉඳගෙන ඇවිදිමින් කොමිමින් නිදාගනිමින් කියලා සඳහන් කරනවා. මේ ඉරියව්වල සතිය පැවැත්වීමට එහා උන්චි පුංචි අතුරු ඉරියව්වල සතිය පැවැත්වීමට සඳහන් කරලා තියෙන සම්පදයි. උදා ඉරියව් කියන අදහසයි එතන තියෙන්නේ. ඉරියව් මාරු කිරීමේදී ප්‍රධාන ඉරියව් පිළිබඳව වෙනම කතා කරලා මේ සම්පජන්‍ය සඳහන් කරන පුංචි පුංචි ඉරියව් වෙනස් කිරීම වශයෙන් බලනවා. අර අපි කලින් කිව් විදිහට එක වැඩක් කරන යනකොට අතුරුමතු වෙන්නා වූ කුංචි කුංචි අතුරු යෝජනා පිළිබඳව කටයුතු කිරීමත් එක්ක සමානකමක් පේන්න තියෙනවා. ඒ නිසා සම්පජන්‍ය අතිරේක අමතර විස්තර සහිත මේ සලකා බැලීමක් මේකේ තියෙනවා. ඒකෙදි සාර්ථක ඒ වගේම සප්පාය ගෝචර අසම්මෝහ කියලා මේ හතර ආකාරයෙන් කල්පනා කරමින් කටයුතු කරන යෝගාවචරයට අපි පටන් ගත්තවත් ආධුනික යෝගාවචරයේ ඉස්ලාම ආපුවම ඇහුවොත් එහෙම දවසට පැය කීයක් පාවල කරලාද කියලා නැත්නම් පැය හතරක් පහක් තමයි කරගන්නේ. මෙන්න මේ සම්පදායන ප්‍රශ්නේ හොඳට සාකච්ඡා කරලා කටයුතු කරන ක්‍රමයේ භාවනාව හරියාගෙන යනකොට දවසට පැය 7-8ක් තව ඉස්සරහට යනකොට 10ක් 12ක් වශයෙන් පවත්වන්න පුළුවන්. එහෙම නැතුව හැම වෙලාවෙම කාලසටහන අරගෙන කෙලිකක් ගන්න තියන පිටිපස්සෙන් එළවෙලවක් කටයුතු කරනවා නම් ඒක සම්පජඤ්ඤය කියන වචනේ පාවිච්චි කරන්න බෑ. ඒ මොකද නුවණින් කල්පනා කිරීම Tamanට නෑ. නිසා සම්පජඤ්ඤය මේක තමයි අතුවා විස්තර කරගෙන ප්‍රධානම ක්‍රමය. නමුත් තවත් බොහෝම විස්තර සහිතව කියන්න පුළුවන් සම්පජඤ්ඤය කියන වචනේ තියෙන ඥාන ඥාන කියන පදයෙන් තමයි. ඥාන්‍ය. නැත්නම් ඥාන කියන පදේ. සං සහ ප්‍ර කියන උපසර්ග පද දෙකක් එකට එකතු වෙනවා. ඒක නිසා සම්පජඤ්ඤය හැම වෙලාවෙම සංකීර්ණ ආකාරයට ස්වයංම වෙන්නේ. සම්පජඤ්ඤයෙම කියලා දෙන්න පුළුවන් වුණාට ක්‍රියාත්මක වෙනකොට තමා වශයෙන්ම තමන් මත කර ගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් තමයි මේ සම්පජඤ්ඤය සම්පූර්ණ දෙයක් වෙන්නත් ඕන. පටන් අර ගන්නකොට අතනින් මෙතෙන් කැඩි කැඩි පටන් ගත්තට සම්පජඤ්ඤය වැඩෙනවා නම් මුළු දවස පුරාම පවතින සතියකට. හැම පුංචි අනුකුඩා කුඩා අනුකුඩා දෙයකටම මේක පැටලෙන ගතියක් තියෙනවා. ඒ නිසා මේ සංකේත උපසර්ගයේ සොයම් කියන අර්ථය තියෙනවා. සම්පූර්ණ කිරීම කියන අර්ථය තියෙනවා. ඒ නිසා සම්පදන්නේ පටන් ගන්නකොට හුඟක් පෙරදෙනවා, වරදිනවා, අඩුපාඩුකම් තියෙනවා. නමුත් කරගෙන කරගෙන යනකොට පුදුමාකාර විදිහට මුළු භාවනා ජීවිතේ පුරාම දවස පුරාම පැතිරෙන ගතියක් මේකේ තියෙනවා. ඒ වගේම තමයි මේක තමන්න දෙමන් සංදීකටපත් වෙච්චාම තමයි මේ පිළිබඳ අවබෝධමත් වෙලා ක්‍රියාත්මක වීමේ ශක්තියක් මේකෙන් එන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාවතර එnde එnde සම්පජාඤ්ඤ පහ පුරුදු වෙන්න පුරුදු වෙන්න ස්වාධීන කුකලෙක් වාඩපත් වෙනවා. මේක හොඳතෝම සම්පජාඤ්ඤ හොඳතෝම පැහැදිලි වූ ප්‍රතිපලදායකත් අවස්ථාවක් වාටපත් වෙන්නේ සංඛාරෝපේක්ඛාමකට ගියාට පස්සේ. කොච්චර දෝ වරමුණු වෙන්න පටන් ගන්නවා. නමුත් යෝගාවචර කිසිසේත්ම මූල කර්මස්ථානයේ හැලෙන්නවත් මූල කර්මස්ථාන පිට කල්පනා කරනවත් දෙයක් නැහැ. මූල කර්මස්ථානයේ යෙම හිත පවතිද්දී විවිධාකාර අරමුණු විවිධ ආකාරයෙන් ආවට කිසිම ඒව පිළිබඳව සැලීමක් නැතුව උපේක්ෂා වෙන්න පුළුවන් අවස්ථාවෙන් තමයි මේ සම්පජාන්‍ය හොඳටම පූර්ණත්වයට කරවන්නේ. ඒක ඉස්සරලා ඒ කරන දේවල් පාස්වාර්තා කරනකොට ඒ ගුරුවරයා මතක් කරලා දෙනවා මෙහෙම දෙයක් කරොත් මෙහෙම කරන්න. එහෙම දෙයක් කළොත් මෙහෙම කරන්න කියලා. නමුත් ඒවා මේ ගුරු උපදේශ වශයෙන් දුන්නට තැනකන් ගැළපෙන තාලෙට ක්‍රියාත්මක කිරීමට මේ සම්පජඤ්ඤය කියන ඥානවන්තකම තියෙනවා. ඒක නැත්තම් අර බීජිත් අපි කතා කළා වගේ අනවශ්‍ය තැන්වලදී අධික වීර්ය අවශ්‍ය වෙලාදී මද වීර්ය පාවිච්චි කරනත් එහෙම ඒ වීර්ය කියන කායිකයේ ගුණ ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ සම්පජඤ්ඤය විතර වශයෙන් තේරුම් අරගෙන තිබුණත් අවශ්‍ය වෙලාවට ඒක ක්‍රියාත්මකව දව ගන්න බැරි නම් යෝගාවචර නිවන් දකින්න. ඒ නිසා එක පැත්තකින් බලනකොට පටන් ගන්නකොට මේ යෝගාවචරයට ඥානයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව මේ භාවනාවේ මේ ඥානය ඇති කරලා දෙනවා කියන එක නෙමෙයි මේකෙන් ගන්න තියෙන්නේ. භාවනාදී මේ ඥානය පිරිසුදු කරලා දෙනවා කියන එක. ඒ පිරිසුදු කිරීමට නිතරම යොදන වීර්ය අවශ්‍යයි. ඒ වගේම තමයි දැනටමත් ඥානවන්තයෙක් බව. සම්පූර්ණ ඥානයක් අන්තිම මට්ටමකට තමයි පත්ලා ඉන්න ඒක තවත් පිරිසිදු කරගන්න ඕනේ කියන අදහස එන්ටෙන් ටෙන් ටෙන් කරන්නේ. ඒකත් අර ස්වයං තමාවසින් අවබෝධ කරගන්නවා කියන එක සම්බන්ධයි. නමුත් අපි තව පැත්තකින් මතක් කරනවා ස්වයං වශයෙන් සමාවසයෙන් අවබෝධ කිරීමේ එකම කෙනා මේ බුද්ධ කල්පයේ සර්වඥාන්වහන්සේ විතරයි කියලා. ඒ නිසා අපේම ඥාන වලින් අපේම ප්‍රයත්න ප්‍රයෝග වලින් කරන්න බෑයි කියලා. නමුත් මෙතනදී කියන්නේ අපේ සුතමේ වශයෙන් මේ ඥානෙ ලබලා තියෙනවා. අපි දන්නවා මේ දේ ආවොත් මේ ලාට මෙහෙම මෙහෙම කරන්න ඕනේ කියලා. නමුත් ඒකේ වෙලාවටම කිනීමට මතක් වීම සර්වඥාන්සේ කරන දෙයක් නෙවෙයි. පුරුමයා කරන දෙයක් නෙවෙයි. තමයි නිතරම ඒකට එළඹිච්ච ගතිය තියෙනවා. ඒ වුණතුනොත් මේ සම්පජාඤ්ඤ ආදී දේවල් වලින් ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. ඒ නිසා මේ සත්‍යයන් භාවනාව විතරක් නෙවෙයි මේ සම්පජන්‍ය රටක් රාජ්‍යයක් පාලනය කරනකොටත් ඕනේ. ව්‍යාපාරයක් නඩත්තු කරනකොටත් ඕනේ. ව්‍යාපාරක වැඩ කටයුතු කරනකොටත් ඕනේ. එනවත් එනවත් ඇඳ ගන්න වෙලාවට කන බොන වෙලාවට හැම තැනකදීම පාවිච්චි වෙනවා. ඒක සත්පුරුෂ සංසෝධනයේදී සත්පුරුෂයන්ගේ අසුරේදී ප්‍රධාන වශයෙන් අනුවෙන්නේ මේ සම්පජන්‍යයට අවශ්‍ය කරන පොහොර. සත්පුරුෂයන්ට කාර්ය කරනකොට ඒ සත්පුරුෂයා වැඩක් කරන්නේ හැම පැත්තෙම මේ කාරණා ගැළපෙච්ච යෙදී යුතු අඩුම ප්‍රයත්නය තමයි යොදන්නේ. ඒකට බාහිර කෝච්චි ආවගන්න බල රේඛාව හරියට තේරුම් ගන්න. මේ ඔලමුල ගතිය මට්ටම් කරලා හැදියාවක්. එහෙම නැත්නම් සංස්කෘතිය, මහාත්ම ගතිය, වැඩේට yaadෙන ගතිය ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ සම්පතයි. ඒක නිසා ඒක යෝගාවචරය මයි ළඟ එන්නේ නැහැ. මට මෙහෙම කරගන්න බෑ මම ඊට වැඩිය පාපතරේක්ක ඒ වගේ අදහස් වලින් ගියොත් නැති සංඥාව බැරි සංඥාව ගන්නවා සම්පජන්‍ය හිම එකක් නෙවෙයි කියන්නේ Taman තුළම ඇත්තා වූ ශක්තිය තව තවත් දියුණු පවුණු කරන Taman පිළිබඳව Taman පිහිටපතන Tamanම Taman සරණ වෙන්න පුළුවන් කියන ගතියට ඉඳ තියාගෙන ගුරු මතය සරුවත් දේශනාව පුළුවන්තර ලං කරගන්න අතර වාර්ධි මූල කර්මස්ථානේ රැකෙනවා ඒක නිසා මේ සම්පජඤ්ඤය හරි පුදුම විදිහට භාවනා හිත අලුත් කරලා දෙනවා. හති වට්ටලා විහෙස කරලා විඩාපත් කරන්නේ. යම් වෙලාවකට හිත විඩාපත් වෙලා තියෙනවා නම් හිත හති වැඩිච්ච ගතියකට තියෙනවා නම් හේබාච්ච ගතියකට තියෙනවා නම් පැහැදිලිවම හොඳට හිතේ ජීතු අංශයක් තමයි මේ සම්පත. එතෙන් දෙපෙනේ සම්පජාඤ්ඤේ කැළම වැඩ කරන්නේ නැහැ. ඒ වෙනත් එකේ කාලයක් වැඩ කරගෙන නැතුව වැඩ ගන්නේ නැතුව පැත්තකට මලකට කාච්ච ස්වරූපයකට පත් වෙලා තියෙනවා. ඒක තමයි හුඟක් වෙලාවට එන්නේ කල්යාණ මිත්‍යාගෙන් ඈත් වෙච්චා. ධර්ම සාකච්ඡාවේ ඈත් වෙච්චා. බණ ඇහිීමේ ඈත් වෙච්චාම මේ දේ සිද්ධ වෙනවා. ඒක හරි නාස්තික දෙයක්. ඒක නිසා නිතරම ඒක අවදී ඒක කුළු ගන්නලා පවත්වාගෙන යෑම ඉතාම වැදගත් වෙනවා. මේක සාමාන්‍යයෙන් මේ ප්‍රඥාවන්තයා සම්පජාඤ්ඤයද කටයුතු කරන එක වැඩ වැඩි වුණා වැඩ අඩු වුණා කියන එක නෙවෙයි. එයාගේ හැඩේ තීන්දුව කරන දේ. කරන වැඩේ ඉතුරුම හැඩෙත් එක්කම කරන්න පුළුවන්. වේගය අඩු වේගය කියන එක නෙවෙයි ප්‍රශ්නේ. වැඩ ගොඩක් තියනවාද ටිකක් තියනවද නෙවෙයි. මේ කරන වැඩේ මුළු හදින්ම කරනවා හැබැයි කරන්න කලින් හොඳට විනිශ්චය කරගන්න. මේ දෙයටයි මම මේ යන්න හදන්නේ මේක මෙහෙම කරනවා. ඒකේ එන හොඳ හෝ නරක හෝ දෙකම පිළිගන්න පුළුවන්. ඒක හරි සෙල්ලක්කාර ගතියක් තියෙනවා මේ සම්පජාන්‍ය ඇති කරනවා. නිකන් ක්‍රීඩාශීලීත්වයක් තියෙනවා. මෙන්න මේ ක්‍රීඩාශීලීත්වය මේ සෙල්ලක්කාර ගතියක් නැතුව නැතුව නම් භාවනාවේ කවදාවත් ප්‍රමෝදින පාඩයි. විපිලිසර බව නැතිව වෙන්නේ නැහැ. ප්‍රීතිය පහළ වෙන්නේ නැහැ සුඛය පහළ එනිසා මේ කාටද කඹරනවා වාගේ දෙයක් වෙනවා හරියට භාවනා. එහෙම නෙවෙයි. භාවනා ඒකාන්තයෙන් මෙතන එතන අලුත් වෙන දෙයක්, එතන එතනම පනපවන දෙයක්. ඒ පනපෙවීමට අවසානයට වෙන්නා වූ අමුච්ඡේද ප්‍රහාණය කෝකටත් මේ තදංග වශයෙන් කෙලෙස් ප්‍රහාණය වෙනකොට වෙනකොට මේ සම්පජන්‍ය ඇති කෙනාට හොඳට පවන් කරගලා ඒ ඒ ඒ වෙලාවේ මේ මේ කෙලෙසේට නැත්නම් මේ මේ වැරදි වැඩේට මේ මේ හරි වැඩේට මම මේ මේ විදිහට මුණ දුන්නා කියලා ඒ ඒ වෙලාවේ ඇති වෙනා වූ මේ ප්‍රමෝද කරන ගතිය, හිත ඔකඳ කරන ගතිය අත්‍යවශ්‍ය භාවනාවක්. සර්වඥාන්සේගේ මේ ගුණයන් ගැන කතා කරනකොට උන්වහන්සේට තියෙනවා මේ සුගත ගුණය. විශේෂයෙන් සඳහන් කරන්නේ මොකද? උන්වහන්සේට අපිට වාගේ ගුරුවරයෙක් හිටියේ නෑ. අපිට වාගේ භාවනා මධ්‍යස්ථාන තිබුණේ නෑ. අපිට වාගේ කාලසටහනක් හදලා දුන්නේ නෑ. අපිට වාගේ සිව්පස දායකයෝ හිටියේ නෑ. කාර්ක සභා දායක සභා තිබුණේ නෑ. බුද්ධ ශාසන අමාත්‍යාංශයක් තිබුණේ නෑ. මොනවත් නැහැ. ඒ වෙලාවට දෙවේලි උපස්ථානට ළඟට ඇවිල්ලා හිටියේ මායя තමයි. කොයි වෙලාවෙ අඩුපාඩුවක් දකින්නෝ කොයි වෙලාවෙදී නැගිට ගන්න බැරි වෙන විදිහට පහරක් දෙන්නෝ කියලා මාර බලවේගය විතරයි කියලා. ඒක හිතා ගන්න පුළුවන් උන්වහන්සේ ගව්ගනම් පයින් ඇවිදිනකොට ගිහි කාලේ නැත්නම් තාපස කාලේ එහෙම නැතුව වෙන දෙයකට හිතවලා කටයුතු කරන කොච්චර බාධක තියෙනවද කියලා. ඒකත් ඒ කොච්චර බාධක තිබුණා. වෙනුවෙන් කප වෙච්චිය අසෝදරාව ගෙතිට ඇඬු බව හැබෑව. නමුත් බුදුජානකට උපස්ථාන දෙන්නේ නැහැ කවුරක්වත්. විශේෂයෙන්ම සිද්ධාර්ථ කුමාර කාලේ. ආ මේ කාලෙත් උන්වහන්සේ තාම සුන්දර විදිහට ජීවිතයට මුහුණ දුන්නා කියන අර්ථයක් තියෙනවා මේ සුගත ගුණය. යන ගමන hina වෙවි යනවා. ඒ මොකද යෝග ජීවිතයේදී අපිට අතුරු බාධකයක් ඉදිරිපත් වුණා නම් ගුරුවරයා කිව්වට කෙරුවා. එහෙම නැත්නම් මේ වත් පිළිවෙත් කවරෙච්ච නිසා කෙරුවා. ඒ නැත්නම් අරක නිසා මේක නිසා කෙරුවයි කිව්වොත් ඒක වගකීමක් වෙන්නේ නැහැ. ස්වයං භාවයක් එන්නේ නැහැ. ස්වයං භාවය එන්නේ ඉදිරිපත් වෙන එක ලෝකත්ව භාවයේ මම ඒක මැනලා පාවිච්චි කරන්නට මේ ආත්‍තර සම්පජාන්නේ යෙදෙනවා. සප්පාය සම්පජාන්නේ යෙදෙනවා. ගෝචර සම්පජාන්නේ යෙදෙවද ඒකට අසම්මෝව කලකොල වෙන්නේ නැතුව මම මේකට මුණ දුන්නාද කියනවනේ ඒ නරක ප්‍රතිඵලයක් ආවයි කියලා කිසි හේති පැකිලෙන්න දෙයක් නැහැ. ඇත්ත වශයෙන්ම කියනවනම් මේ ඉන්දිය ධර්ම පහ බල ධර්ම බවටපත් වෙන්නේ වැරදි වෙන වෙලාවල් වල නොසලී සිටිනවා. වැරදි නොවීමෙන්වත් බාධක නොපැමිණීමෙන්වත් අපි දන්නවා කුංචි දිය පාරවල් කන්දේ ගලාගෙන බහිනකොට දිය රැලි නංගවගෙන එනකොට දිය ඇල කරාගෙන වැටෙන්න වැටෙන්න ගල් වල හැප්පෙන්න හැප්පෙන්න නැමෙන්න නැමෙන්න මිනිස්සු කඳු නගිනවා දිය රැලි බලන්න. මේක හරි විචිත්තා. මනනන්දනිය. නමුත් පැවතිලා පැවතිලා අන්තිම මොහොතේ කිට් වෙලා මොයකට වෙනකොට බලන්න යන කෙනෙක් නෑ මොකද ඒක බොහෝම තලසවා. ඒ වගේ තමයි සිද්ධි බහුල අවස්ථාව. කොච්චර උනත් යෝග ජීවිතේ මුලදී ගොඩක් එනවා ඒකට. ආන්නේ වෙලාවේ මේ සම්පජඤ්ඤ ගුණය ඉදිරිපත් වෙච්ච කෙනාට නම් ඒක ඔක්කොම මේ සමනේට අතුනමනා වාගේ ලොකු උරගා බැරි. ප්‍රගති පරීක්ෂණ පාඩපත් වෙනවා. ඒ තුනම තියෙන යෝගාවචරය තමන් ගැන තමන් අදහන ගැටි. ඊට කලින් වර අපි සාකච්ඡා කරපු වීර්යවන්තකම නැත්නම් වීර්ය මේකට බොහොම ළඟින් බලපානවා. නමුත් වීර්යවන්ත උනත් මේ තමන් කරන දේ තමන් වග කියන්නේ නැති. තමන් කරන දේ පිළිබඳව තමන් කල්පනා කරලා නුවණින් කල්පනා නොකරන ගතිය තියෙනවනේ ලාහකයෙන් දොරටු කරනවා වගේ තමයි භාවනාව. මේ කෙරුවා මේ නැති. මේ කෙරුවා මේ නැති වෙලා. සම්පදන්නේ ඇති කෙනක් නම් යම් කිසි වෙලාවක යම් සාර්ථකත්වයක් ඇති වුණා නම් කවදාකවත් හකදාන්නේ. මොකද දන්නවා මේ සාර්ථකත්වය ඇතුළේ අසාර්ථකත්වය තුලින්. ඒක නිසා ආය අසාර්ථක වෙනවට වැඩිය හොඳයි. වැඩක් කරන්න ඉස්සෙල්ලා ඒ කල්පනා කරන වැඩ කරනවා කියලා මේ සම්පජඤ්ඤයට පුදුමාකාර සැලකිල්ලක් ඇති වෙනවා. ඒකයි මම ඒක මතක් කරුවේ. ඒක හරිය ක්‍රීඩාශීලී ගතියක් තියෙනවා. ඒක සෙල්ලක්කාර ගතියක් තියෙනවා. නමුත් ඒක එන්ට එන්ට එන්ට එන්ට තල තුනා තත්වයකටපත් වෙනවා පහු වෙනකොට. ඒ නිසා අනිකුත් යෝගාවචරයන් ගැන මනින කොටත්, තමන් ගැන මනින කොටත් මේ කාරණාව හිතේ තියාගන්න ඕනේ. යම් කෙනෙක් වැරද්දක් සම්පජඤ්ඤය කරන නම් හැමදාම කරන්නේ. සරයක් දොකරක් නොකරත් හැදෙන්නේ නැහැ. ඒක කොතෙන්ද සමාව දිය යුත්තේ කොතෙන්ද නඩු ඇතිය යුත්තේ කොතෙන්ද දඬුවම් කළ යුත්තේ කියන එක හැම කෙනාටම කරන්න බෑ. ඒක එක්කෙනෙක් විනිශ්චය කරන්න ඕනේ. ඒකට හොඳට ඕම සම්පජඤ්ඤය ඇති කෙනෙක් වෙන්නත් ඕනේ නඩුකාරයා. නිසා අපි පුරුදු වෙන්න ඕනේ අපි මේ යන ගමනේදී අපි පිළිබඳ විනිශ්චය හෝ අනු පිළිබඳ විනිශ්චයේදී මේ සම්පජාන්‍ය හතරම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාත්මක වීමේදී විනිශ්චයකට හසු වෙන්න නරකයි. හොඳට නඩුව සලකා බලන්න. ඒ සලකා බලන ක්‍රම හතරක් තමයි මේකෙදි සාර්ථක වෙන්නේ. ඒකෙදි යෝගාවචරය විපස්සනා භාවනාදී වෙන සම්පජන්‍ය විතර උත්කෘෂ්ඨ සම්පජන්‍යයක් අර අපි කිව්වාගේ ගොවි බලක් පාලනය කරනකොට විලඳ බලක් පාලනය කරනකොට යෙදෙන්නේ. ඒක කොහොමද? ලාමකයි ලාමක ඵලයක් සහිතයි. නමුත් මේ සතිපට්ඨානයේ දෙන සම්පජන්‍ය ශ්‍රේෂ්ඨයි. ඒ නිසා අපි අද මතක තියාගන්න ඕනේ මේ සම්පජන්‍ය හරියන්න නම් ඉතින් අතුරු භාගයට එන්න ඕනේ.